දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ නිමාවත් ඒ වගේම අවසාන ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් අපි පුරුදු හඳුන්වා දීම එහෙම නැත්නම් ලිඛිත ප්‍රශ්න වලින් කමඨාන් සුද්ධ මේ ධර්ම සාකච්ඡා ආරම්භ කිරීම කරමු. ඒ අතර වාරේ කාට හරි වෙන ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා අපි සාදරයෙන් ආර්දනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස අවුරුදු 13කට අධික කාලයක් මා භාවනාව පුරුදු කර ඇති නමුත් මගේ භාවනාව තුළ අත්දැකීම් වී ඇත්තේ ඇඟ ගලක් මෙන් තදවීම ඇඟේ විවිධ කොටස් ඇඹරෙනවා දැනීම සමහර කොටස් ශරීරයේ නැති බව අද දහඩිය දැමීම ඇඟේ විවිධ කොටස් දැවෙන ගතිය, සැහැල්ලුව සහ ශරීරයක් නැතිව හිස් බව වැනි දේය. කවදාවත් මට විවිධ ආලෝක පෙනී නැත. මෙය භාවනාවේ දුර්වල කමක් යයි අනුකම් දුර්වල කමක්ද යයි අනුකම්පා කර මට පහදා දෙන්න. විපස්සනා පැත්තෙන් බලනකොට මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නවත් එපා. ඉදිරිපත් වෙන මොනම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්නවත් එපා. මට මේ ආලෝක පේන්න ඕනේ එහෙම නැත්නම් මේ පේනේව හොඳ නැහැ කියපු ගමන් අන්න ඒ අපේක්ෂාව සහ ප්‍රතික්ෂේපාරහ තමයි මානසික අසහන ඉන්නේ. ඕකටයි කෙලස් කියන්නේ. නිසා මොන්නම දෙයක් හරි එන මල දාහනයක් බාරගත්තාම මානසික අසහන නැහැ. ඉතින් ඒතිෙදි අරයට ඒක පෙන්වන අල්ලපු ගෙදර මෙච්චර එකක් තියෙනවා අපේ ගෙදර නැහැ කියලා ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මොනවා කිව්වත් කපා කොටා ගන්නවා මොනවා කියලා දුන්නත් ඒක ප්‍රශ්නෙට ඇති කර ගන්නවා. ඒක නිසා කොච්චර කාලයක් ඇයිද දන්නේ මේ තියෙන ටික හොඳටම ඇති වැඩේට. මේ නොලැබිච්ච දෙයක් හෝ අපේක්ෂා කරන දෙයක් වෙන්නේ තියෙන පෙට්‍රෝල් ටික පිච්චෙන එක විතරයි. ඒක බලන ප්‍රශ්න දිහා බලන ආකල්පේ වැරදුනාට පස්සේ හැමදේම අයිති ආදුවර තමයි හිතෙන්නේ. එimhe නොවෙන්න නම් හිත හදාගන්න භාවනා කියලා කියන්නේ ඇති දේ දැකීම මිස නොදැක්ක කිසි දෙයක් අපේක්ෂා කිරීම හෝ ඉදිරිපත් වෙච්ච කිසි දෙයක් ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. මේක තමයි විපස්සනාවේ අර්ථකතනෙ. මිට වෙනස් අර්ථකතන ඇති වෙන භාවනාවල මම දන්න මම දැකලා තියෙන්නේ ඒ ආප්තෝපදේශයේ ගුරු උපදේශය ගත්තට පස්සේ ලැබෙන දේෙන් සතුට වෙන එක විතරයි තියෙන්නේ. ලැබිච්ච කිසිම දෙයක් ගැන කතා කරනවායි කියලා කියන්නේ අසහනයක් කියලා හිතා ගන්න. ආතතියක් කියලා හිතා ගන්න. ඔය අඩුව තමයි ලබනාත්මකත් යන්නේ. ආය සංසාර ගෙනියලා දුක් දෙන්නේ අනේ මට තාම ආලෝකයක් බලා ගන්න හම්බුන්නේ නැහනේ කියන ආසාව තියෙන තාක්කල් මරණ කොටත් ඊගාව ආලෝකයක් තියෙන තැනට යනකම් අරගෙන යන තරමටම මේක බලවත්. මේ ලැබිච්ච ටික ඇති කියලා කිව්වනම් තද දෙයින් සතුටු වෙන සන්තුට්ටි ගුණය ඒක එතන එතනම ලැබෙන දෙයක්. ඒ නිසා මේවා විස්තර අනුව නෙවෙයි මූල ධර්ම අනුවයි කතා කරන්න තියෙන්නේ. විස්තර අනුව කියන්නේ ගොඩක් කියලා කියන්න ඉවරයක් කරන්න බෑ. මතක තියාගන්න භාවනාවේදී කිසිම අපේක්ෂාවක් ඇති කරගන්නත් එපා. ලැබෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. අන්නේ පළල් මනස ඇති කරගත්තාට පස්සේ භාවනාව නිකන් සෙල්ලම් ගමනක්. ඒ නැත්තම් උදු විනෝදාංශයක් විතරයි. නැත්තම් භාවනාව කියන්නේ කටුකොහලක්. කුරුසෙ ඉඳලා එන ගැහුවා වගේ අසහනයක් ආතතියක් ඉතින් ඒක වරදොල තේරුම් ගත් එකක් මේ සක ධර්මේවත් බුදුහාමුදුරන්ගේ දෝෂයක් නෙවෙයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ භාවනා ශාලාවේ ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ල අල්ලා ගැනීමත් එහි ස්වභාවය අධ්‍යයනය කිරීමටත් අපහසු වූ අවස්ථා බොහෝ ඇත. මීට හේතුව ශාලාව තුල විදුලි පංකා වේගයෙන් වැඩ කිරීම යයි මට සිතුනේ. අද හිමිදිරි පාන්දර කිසිම විදුලි පංකාවක් නොතිබුණ නිසා හුස්ම රැල්ල ඊතා ඉක්මනින් දැනි ඇයකට අධික කාලයක් ඊතා මනවින් ආනාපානය දුටු වෙමි. මෙසේ විදුලි පංකා යට ආනාපාන සතිය වැඩිම භාවනාවට බාධාවක් විය හැකිද? ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒ වෙන්න පුළුවන් ඕනම දෙයක් භාවනාවකට බාධාවක් වෙන්න පුළුවන් ඕනම දෙයක් සාධකයක් වෙන්නත් පුළුවන්. එකේ බලන හැටි අපි එක එකනා එක එක දේවල් වලට කරප්පන් වෙනවා ඇලර්ජික්. ඒක ඒ පුදුලයන් පුදුලයට වෙනස්. ඉතින් ඒක නිසා මේකට ගැළපෙන තැනක පරීක්ෂණ කරනකොට තමයි පරිසරයේ බලපෑම තියෙන්නේ. පරිසරයේ බලපෑම තියෙන්නේ ආදුනික කාලේ. ටික කාලයක් ගියාට පස්සේ කොඩි ගහයටත් භාවනා කරන්න පුළුවන්. ගෙන්ද ගම්පොළුවේත් භාවනා කරන්න පුළුවන්. නමුත් ඒක ආඩම්බරයට ගන්න නරකයි. මුලදී භාවනා හැදෙනකන් ඒකට අවශ්‍ය සප්පාය කරුණු දෙන්න ඕන. මේවා බලලා මේ විදිහට ගැළපෙන පහසු හිත අල්ලන තැනකින් පටන් ගන්නවා. ඉස්සරහට යනකොට ඕනම තැනකට පුරුදු වෙයි. ඒක පස්සට තියාගන්න. ඒ නිසා ඒ වගේ මේ මේ කියන එක නිදර්ශනයට අරගෙන පටන් ගන්න වෙලාවේදී භාවනාවට අනුග්‍රහ කරන්න ඕනේ, සැප කරනු සලසලා දෙන්න ඕනේ. සුවසේ පටන් අරගන්න ඩාට් එක තමයි හොඳ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහනට සහභාගී වීමට ලැබීම මා පෙර කළ පුණ්‍ය කර්මයක විපාකයයි සිතමි. ඒ භාවනාවේ ගැටලු රාශියක් මතුවී භාවනාව නීරස වී සිටි මට ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් සහ සමූහ භාවනා කමඨහන් පිරිසිදු කිරීමේ ක්‍රමයෙන් සතුටින් භාවනාව කරගෙන යාමට ආත්ම ශක්තිය ලැබිනි. ඔබ වහන්සේගේ මෙම ශාසනික සේවාව කරගෙන යාමට තෙරුවන් සරණත් සියලු දෙවි රැකවරණයත් ලැබේවායි පතමු. නිදුක් නිරෝගී චිරජීවනය ලබා මේ ආත්භවයේදීම නිවන් සුව අත්විඳීමට ලැබේවායි පතමු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සොයනංශ ප්‍රශ්න 10ක් 9ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලකුණු කීයක් දෙනවයි කියලා තියෙනවා. අනිවාර්යයෙන් કોઈ ප්‍රශ්නෙක් දාන්න. අවසාන විභාගයේ පින්වත් ස්වාමින් වහන්සේ භාවනාවට අනුග්‍රහ පිණිස මෙම ප්‍රශ්න ඇසීමට අවසර පතමි. පළවෙනි ප්‍රශ්නය නිති පන්සිල් රැකීම පමණක් ප්‍රමාණවත්ද? අටසිල් රැකීම පොහොය දිනයට අත්‍යවශ්‍යමද? කියවන්නේ නැහැ අපි කරගෙන යනවා. දෙවෙනි ප්‍රශ්නය යම් ශික්ෂාපදයක් කැඩුනහොත් නැවත සමාදන් වීම පමණක් ප්‍රමාණවත්ද? එසේ නැතිනම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ කළ වරද පවසා නැවත ශික්ෂාපදය සමාදන් වීම අත්‍යවශ්‍යද? තුන්වෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාවේ කායික වේදනාවත් වේදනාවන් අඩු කර ගැනීම සඳහා උස් පුටුවක වාඩි වී උඩුකය ඍජුව එනම් කෙලින් සිටිනසේ හේතු හේත් හේතු වුණා හේතු වී භාවනාව හේතු වීම භාවනාවට බාධාවක්ද හතරවෙනි ප්‍රශ්නය පරයන්කේදී හෝ පුටුවක ඉඳගෙන භාවනා කිරීමේදී උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍යද පස්වෙනි ප්‍රශ්නය අසනීප වූ විට නිදන ඉරියව්වේ ආනාපානය කිරීම සුදුසුද පර්යංක භාවනාවේදී කොන්ද ඇලවෙන විට හෝ ඉදිරියට නැමෙන විට සිහියෙන් යුතුව කෙලින් කර ගැනීමෙන් භාවනාවට බාධාවක් වේද? පර්යංකයේ සිටින විට පාදවල වේදනාව අඩු කර ගැනීමට පාද තබාගෙන සිටින ආකාරය සිහියෙන් යුතුව මදක් වෙනස් කළහොත් භාවනාවට බාධාවක් සිදු වේද? ඔබ වහන්සේ නිතර දැකීමට අවස්ථාව නොලැබෙන හේයින් කමඨහන් ලබා ගැනීමට අත්‍යවශ්‍ය විටකදී පමණක්වත් ඊමේල් හෝ දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් එය මහත් උපකාරයකි. අවසාන ප්‍රශ්නය නිර්මාංශ වීම භාවනාවට අත්‍යවශ්‍යද? තෙරුවන් සරණයි. මේ භාවනා කියන වචනේ අයින් කළ සතිය කියලා දැම්මොත් ප්‍රශ්න වලට උත්තර එතනම තියෙනවා. මේ පොඩි පටලවිල්ලක් තියෙන්නේ. ඒ නිසා මෙහෙට ආවට පස්සේ අපි ප්‍රතිස්ථාපනය කරනවා භාවනා කියන වචනේ සතිය කියන වචනේ කියවලා බලන්න ප්‍රශ්න ටික ආයසරයක් සතිය කියන එක දාලා ඒක එතකොට මම කැමති මේ ප්‍රශ්නේ අහපු එකනට සතිය කියන එක අවබෝධ කරගන්න බලන්න මූල ධර්ම වශයෙන් හරි එහෙම නැත්නම් අත්දැකීමෙන් හරි තර්කයෙන් හරි ඒක බලන්න කොන්ද කෙලින් තියා හිටියොත්ද සතිය තියෙන්නේ ඇද වුණොත්ද පුටුවක හිටගෙන ඉන්නකොටද විමේදගෙන ඉන්නකොටද කියලා සතිය කියන වචනේ භාවනා කියන වචන ප්‍රතිස්ථාපනය කෙරුවොත් මේකට උත්තර වාදින වෙන විශේෂඥ අවශ්‍ය නැහැ. තමන්ගේ මේ දවස් 10 ඇතුළතම බලලා කියා ගන්න පුළුවන්. නමුත් අර භාවනා කියන මේ කරුගාම්භීර වචනයක් දාගත්තට පස්සේ අපි ඒක දේවත්වයෙන් ඈත් කරගන්න. සතිය එහෙම දේවත්වයක් නෑ මනුස්සකමේ තියෙන්නේ. ඒක නිසා මේ සතිය තේරුම් ගත්තේ නැතිකමේ දෝෂේ මට පේනවා. එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී අපි පෙන්වන්න හදන කාරණා තේරුම් ගත්තේ නැති නිසා තාමර ගෞරව සම්ප්‍රුත බයක් ඇති කරන තියෙනවා භාවනාව කියන එකට ඒක ලියවලා ඒකට ඕනේ අඩුම කැඩුම මොනවද කිය කිය අහා ඉන්නවා සතිය දන්නේ නැති නිසා. ඒ නිසා කරුණාකරලා මම කියනවා අඩු ගන්න මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ අටු තීරුව ඇතුළත භාවනාව සමානයි සතිය පිහිටීම කියන වචනට දාන්න. එතකොට මේ ගත කරපු දවස් ටිකේ අත්දැකීමෙන්ම Tamanටම ප්‍රශ්නේ අඩු ගන්න 100ට ලකුණු 33ක් ගන්න පුළුවන් ෂුවර් එකටම පාස් වෙන්න පුළුවන්. සමහර විට හොඳට උත්තර දුන්නොත් ලකුණු 50 පන්නන්න පුළුවන්. ප්‍රශ්න විපත්‍රේ භාගයට වැඩිය මේ සතිය කියන වචනට උත්තර තියෙනවා. නමුත් ඒක මේ විදිහට ප්‍රායෝගිකව පැත්තෙන් බලලා නැහැ. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට තාම පේන්නේ මේ භාවනාවට බැසගත්තේ නැති ගෞරව සම්ප්‍රයුක්ත බලන කෙනෙක් වගේ එහෙම නැත්නම් මේ කතෝලික කෙනෙක් බුද්ධ ආගම දිහා බලන හැටි මුස්ලිම් මිනිස්සෙක් බුද්ධ ආගම දිහා බලන හැටි නැත්නම් ගැරන්ඩියෙක් බුද්ධ ආගම දිහා බලන හැටි විදියක් පේන්න තියෙනවා මේ භාවනා දවස් 7ක් 8ක් කරපු මිනිස්සෙක්ගේ පත්‍යක් නම් පේන්නම නැහැ. ඒ කියන්නේ හේතුව මේක මේ පයබර වායට පිටිකරහය බේත් බැඳලා තියෙන්නේ සනීප වෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා නැවතත් අර මූලික බණපතිය ඉල්ලගෙන හරියන්න ඒක තියනවාද මේ ශරීරයේ මූලික බණපතිය නේ. මුල්ම වනපඩියේ තියෙනවා මේ රිට්‍රීට් එකට දෙන CD එකේ ඒක නැවත සැරයක් අහන්න අහලා තමන්ගේ ප්‍රශ්න පත්‍රයත් එක්ක මේ භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාලා ප්‍රශ්න පත්‍රේ නැවත වර්ණ කළා කියලා බලන්න. ඒකේ බණ පටියමක් තියෙනවා තැහැින උතර තනත් එක තමන්ගේ අත්දැකීමත් එක්ක ගලපන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන් පිරිසිදු කිරීමකින් තොරව වසර කිහිපයක් චතුරාර්ය සත්‍ය සහිතව ආනාපාන චතුරාර්යය සහිතව ආනාපාන සති භාවනාව කෙලිමි. මේ මගේ මංගල කමඨහන් සුද්ධ කිරීමයි. මෙම නිස්සරණ වණයට සම්බන්ධ වූ දාපටන් සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමට පටන් ගනිමි. ගතිමි. මීට පෙර සක්මන් භාවනාව කර ඇතත් ඒ විනාඩි 15ක් 20ක් පමණ කාලයකි. දැන් මා සක්මන පැයක් එකහමාරක් අතර කාර්යයක් කාලයක් කරමි. සක්මන් භාවනාව මුලින්ම බුදුරජාණන් වහන්සේට ධර්ම රත්ණයට සංඝ රත්ණයට ජීවිතය පූජා කර ව්‍යායාම් ස්වරූපයෙන් මදක් වේගයෙන් සක්මන් කිහිපයක් සිදු කරමි. ඉන් අනතුරුව තවත් සක්මන් කිහිපයක් සිහිය ඇතිව වම දකුණ ලෙස සිදු කරමි. එය තහවුරු පසු පාදවල එසවීම යැවීම තැබීම කෙරෙහි සිහිය පිහිටුවාගෙන දීර්ඝ කාලයක් සක්මන පවත්වාගෙන යමි. සක්මන කෙලවරදී සක්මනේ පිටත දෙසට මුහුණලා තප්පර කිහිපයක් හුස්ම රැල්ල දෙස අවධානය යොමු කරමි. එසේම සක්මන තුලට මුහුණලා නැවතීද එසේම කරමි. නැවත පාදවල චලනය වෙත අවධානය යොමු කරමින් සක්මන් කරමි. මෙම කාලය තුල පාදවල ඇතිවීම නැතිවීම බලමින්ද වායෝ පොට්ටබ්බ ධාතුවේ සහ පඨවි පොට්ටබ්බ ධාතුවේ අඩු වැඩිවීම මාත්‍රයෙන් හය එසවෙන ඉදිරියට යන සහ තැබෙන අයුරු හොඳ අවබෝධ හොඳින් අවබෝධ කරගනිමි මේ සියලුම අවස්ථා සිහියෙන් යුතුව සිදුවන අතර සතිය නොපිහිටන අවස්ථා සතියෙන් යුතුව සිදුවන සතිය නොපිහිටවන අවස්ථාද සුලභව දැකීමට පුළුවන්. එහිදී මාහට සතිය නොපිහිට වූ බවද දැනගන්නෙමි. මෙසේ නැවත නැවත අරමුණට සිත නංවමින් සිහියෙන් යුතුව සක්මන් කරමි. විශේෂයෙන් ශරීරයේ හෝ පාදවල ක්‍රියාකාරීත්වයෙන් කිසිවක් හට නොගැනිනි. පර්යංකය නැවතද ජීවන ජීවිත පූජාවෙන් එනම් බොහෝ කලක සිට කරමින් එන පසුව ශරීරයේ පිහිටීම හොඳින් දැක දැන ශරීරය සකසාගෙන භාවනාව ආරම්භ කරමි. ඒ අනත ඒ අතරතුර කාලයේදී ශරීරයේ පසු ප්‍රදේශයේ ශරීරයේ පපු ප්‍රදේශයේ මාංශ පේශීන් වල වේදනා හටගනී. ඒවා පෙර සිටම පැවතෙන එන නිසා වීරයෙන් යුතුව විඳ දරා ගනිමි. ඒ දෙස මදක් වෙලා විදසුන් නුවණින් බලා සිටිමින් මෙසේ ආනාපානයට හිත යොමු කරගෙන සිටින විට ආනාපානය ස්පර්ශ නොවන අවස්ථා සුලභය. එහෙත් ඒ සෑම අවස්ථාවකම ආනාපානය ඇති බව මා හොඳින් දනිමි. භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගැනීමට අපහසු වන සෑම අවස්ථාවකම මෙසේ හුස්ම රැල්ල ස්පර්ශ නොවන බව අවබෝධ විය. මෙසේ ආනාපානය වෙත සිහිය පිහිටවාගෙන එනම් සිත. හිඳින විට විටින් විට මනෝ විතක්කයන් ඉස්මතු වී පැමිණේ. ඒවා සියල්ලක්ම ධර්ම කරුණු වීම මගේ සිතට සතුටකි. ටික වේලාවක් එම ධර්ම කරුණ බොහෝ විට ගැටලු. එනම් බොහෝ විට ගැටලු විසඳෙමින් පවතින විටදී නැවත අරමුණ සිහිපත් වී එය නතර කර ආනාපානයට සිත යොමු කරමි. ඒ සෑම අවස්ථාවකදීම චිත්තද චිත්ත භූ චිත්ත සමුත්ථාන ආදී වශයෙන් ධර්මයේ සඳහන් වන පරිදි මේ සියල්ල සිතින් උපදින සිතින්ම ඔසවා තබනු ලබන වේදනා සංඥා සංස්කාර බව අවබෝධ කරගනිමින් නාම රූප දෙසටද වරින් වර හැරෙමි. ඊටමත් අවධාරණයෙන් යුතුව කිව යුතු දේ නම් මෙය සියලුම දේවල් සිහියෙන් සහ සිහියෙන් තොරවද සිදුවන බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ඇත්තෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ලබා දෙන කම්මස්ථාන ශුද්ධ කිරීමේ පිළිතුරු බොහෝමයක් නිසා මාහට කමඨහන් ලබා ගැනීමට අවස්ථාව උදා කර නොගනිමි. කෙසේ වෙතත් වෙනත් යෝගීන්ට දැනෙන පෙනෙන කිසිම රූපයක්, ශබ්දයක්, ආලෝකයක් මට මේ තාක් අත්විඳ නැත. ඒ මට මනෝ විතර්කයන් ඒ අයුරින්ම දැන දැක එතන එතනදීම සංසිඳ වීමට උත්සාහ කරන නිසාද නිසාද මා කරගෙන යන වැඩපිළිවෙල නිවැරදිද වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් ඊටමත් ගෞරවපූර්වක දෙපා නැමෙද ඉල්ලා සිටිමි ඔබ වහන්සේගේ සියලුම සම්්‍යක් ප්‍රාර්ථනාවන් සිතූ පැතූ අයරින්ම සිද්ධ වේවා. ඒ සඳහා ඔබ වහන්සේට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේකදී ඇත්තටම තොරතුරු මංගල කමඨාන් සුද්ධ කිරීම කියලා සඳහන් කරලා තියෙනවා. අරමුණ සඳහන් කරලා තියෙනවා මෙනෙහි කළාද අරමුණේ මොනවද වැටුනේ කියන දෙක ප්‍රධාන වශයෙන් මග අරවලා මුද්ධිගලියුම කියලා කියනවා. ඒක නිසා මොනම විදියකවත් දැනගන්න විදියක් නැහැ මේ හිතලුවද්ද මේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඒ නිසා වම තියෙනකොට බායෝ පොට්ටබ්බ ධාතුව පඨවි පොට්ටබ්බ ධාතුව වැටුණා කියනවා මිස වම තියෙනකොට ඒක දකුණට වෙනස් වෙලා වැටෙනවද නැත්නම් දකුණ තියෙනකොට මොනවද වැටුනේ කියලා කියවිලා නැහැ පන්නලා දිනවා. ආසස් ප්‍රසවාසයේ තියෙන වෙලාවල් නොතෙවෙන වෙලාවල් කතා කරාට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා දක ගන්න පුළුවන්ද කියන වගේ කාරණා මග ඇරලා තියෙනවා. ඒක නිසා මේකට කියන්නේ මේ නියම රාත්තල කියලා විකුණනවා බලනකොට ඇටයි, හැමයි, තෙලුයි විතරයි තියෙන්නේ මස් නැහැ. ඒ නිසා බිස්නස් එක ගිහිලා තියෙනවා බඩු නැහැ. තෙල් ටිකක් තියෙනවා, අහන් ටිකක් තියෙනවා, ඇට ටිකක් තියෙනවා, මස් නැහැ. ඉතින් කාලා කාලා කාලා බැලුවට කීක කියන්න බෑ මොකාගේද කියලා මේ මස්. ඒ නිසා මේක මම ඔය ඉස්සලත් ඔය වගේම විග්‍රහයක් කරලා පෙන්නවා. ඉතාමත්ම සූක්ෂමව අත්‍යවශ්‍ය කාරණේ මගාරවල දිග ලියුල් ලියන. ඒ කියන්නේ පැහැදිලිවම චින්තාමේ වගේ මට පේන. එහෙම කියන්න අමාරුයි. චින්තාමේ කියලා කියන්න අමාරුයි. එතකොට අව탁සීරුවට ලක් කරා වෙනවා. නමුත් පැහැදිලිව බලනද මේ ආස්වාස කරනකොට මට මොනවද වැටහෙන්නේ? ඒක ප්‍රස්වාසයට සමානද නැද්ද කිව්වහම ඒකට බොරු කියන්න බෑ. හිතලා කියන්න බෑ. ඒක හරියටම අතගාලා කියනවා. මෙව නිකන් මට ආශ්වාස හොඳට වැටෙනවා ප්‍රශ්වාස හොඳට වැටෙනවා දෙකම දිගට වැටෙනවා කිව්වට ඒක භාවනා නොකර කියන්න පුළුවන් ඕන තරම්. මේ රචනය සම්පූර්ණයෙන් ලියන්න පුළුවන් භාවනා නොකර. ඒ නිසා මේ හිත අපිට වංචා කරන හැටි. ටික වාර්තා ලියනවා බරපතල වචන පාවිච්චි වෙනවා. නමුත් හුස්මක් ගන්නකොට මොකද්ද වැටුනේ? එහෙම නැත්නම් සිංහල සරලව කියනවනම් ආශ්වාසය ප්‍රශ්වාසය අතර වෙනසක් තියෙනවද? ඒක වැටහුණාද? ඒක වටහා ගන්න මට්ටමට ප්‍රායෝගික වුණාද කියලා නෑ. මට හොඳට ආනපානේ වැටුණායි කියනවා, සතිය තියෙනවා වැටෙනවා කියනවා, නැති වුණා වැටෙනවා කියනවා. මේක ඕන තරම් භාවනා නොකර කීතයි. ඒ නිසා හිතට මේ මල්ලෙන් ගහන්න දෙන්න එපා. කට උත්තරයක් දෙනකොට ආරස් ප්‍රශ්න අහලා ඒ අවශ්‍ය තොරතුරු ඕජාව ටික ගන්න බැරි නම් තමන් ගැන තමන් අදි탁ෂීරු අව탁ෂීරු ඕන තරම් වෙන්න පුළුවන්. 탁ෂීරුවක් ඕන වෙන්නේ නැහැ ඇති ඇටි කියනවා. ඇති ඇටි කියන එක හරි සරලයි. නමුත් ඒ තාමත්ම සූක්ෂව ෂටකපටව ඒක පන්නගෙන යන හැටි තියා බලනකොට කෙලෙස් වැඩ කරන හැටි. කොච්චර භාවනා කරත් අවශ්‍ය කාරණාවට වහන්නේ වනාතේ වහනවා කරලි වහන්නේ. එනිසා ඒ තොරතුරු ඇතුළත් කරන්න කැමති නම් මේට වැඩි අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මේක නියම රාත්තල තියෙනවා. හැබැයි ඇටයි තෙලුයි මසු හැමයි විතරයි. බිස්නස් එක ආර නැහැ. අපිටත් පොඩ්ඩක් පොඩ්ඩක් අපිටත් මස් ටිකක් ඕන. ඕජාව ටිකක් ඕන. නැත්තම් මොනවාක්වත් කියන්න බෑ. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. ඔව් අද මේ විනාඩි 25ක් 20ක් විතර වගේ අරගෙන තියෙනවා. තාම මේ කියන්න දේවල් තියෙනවා නම් ඔය මයික් එක පිටත් කරන්න පිටිපස්ස. ගෞරවනීය ස්වාමීන් මම මුලින්ම මට අහන්න තියෙන්නේ චුල්ල මේ දවස්වල දේශනා කරපු ධර්මදේශනාවේ ඔබ වහන්සේ මුලින්ම සඳහන් කළා බුදුන් වහන්සේ පඨවි ධාතුව වායෝ ධාතුව නොගෙන පඨවි ධාතුව අරගත්තේ යම් හේතුවක් නිසා කියලා මට ඔබ වහන්සේ පස්සේ විස්තර කරන්න ඇති මට ඒක එච්චර හිතට ආවේ නැහැ ස්වාමින් වහන්සේ සමා වෙලා කෙටියෙන් කියන්න පුළුවන්ද නෑ ඒක ඇත්තටම සූත්‍රයේ සාරයට ඒක අදාළ නැහැ රූප ධර්ම නියෝජනය කරන මෙතන පටවි ධාතුවකින් ඒක නැතිපත්ව නියෝජනය කරන ආකාශ ධාතුන් ඉතින් ආකාශ නාඳුවලට සාපේක්ෂව පටවි ගත්තත් ආපෝ ගත්තත් තීජෝ ගත්තත් වායෝ ගත්තත් ඒක ආස්තික පැත්ත මේක නාස්තික පැත්ත එච්චරයි. ඇයි මේක ගත්තේ කියන එක එච්චර ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. නමුත් ආනාපාන සති භාවනාවේදී මේ වගේ සංසන්දනයක් සඳහා නෙවෙයි. නමුත් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි සාමාන්‍ය ඉස්සර කරලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී වෙනසක් තේරෙනවා. නමුත් අපිට මේ වෙනසක් තියෙනවා කියලා කියාගේ නමුත් මොන પરමාර්ථයෙන්ද කිව්ව කියන එක අටුවාවේ විස්තර කරන්නෙත් නැහැ. සූත්‍රය බැලුවට විස්තර වෙන්නෙත් නැහැ. ඒක ඇත්තට අදාළත් නැහැ. තවත් ප්‍රශ්නයක් තියෙනවා එම සූත්‍ර දේශනාවලින්ම දැන් සර්වඥන් වහන්සේ අරහත් භාවයට නේව සංඥානා සංඥායතනය කියලා ඊට සමාන වචනයක් නේද ස්වාමීන් වහන්සේ මෙතන එහෙම එහෙම කතාවක් නෑ මේ හැම ආයතනයක්ම හඳුන්වා දීලා ඒක ප්‍රතික්ෂේපය හරහා ශූන්‍යතාවය තමයි පෙන්වන්නේ. ඒක හැම එකක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක හැම එකකින්ම මේ දර්ථයක් දල දඬු ගතියක් ආතතියක් ඇති කරන බව පෙන්වනවා. මම අර මූලධර්මාශ්‍රිත වෙයිද කියලා හිතන ප්‍රශ්නේ අහන්නද ස්වාමීන් වහන්සේ අවසර දෙනවා. දැන්වත් ඇවි මූලධර්මාශ්‍රිත තමයි. කමක් නැහැ ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේගේ සුසීම සූත්‍රයේ දේශනාවේ සඳහන් වුණා යම් පුද්ගලයෙක්ගේ යම් චිත්තක්ෂණයක තීරණය ගන්නකොට ඒකට විචල්්‍ය ගණනාවක් බලපානවා කියලා. එතකොට එතන එතනින් අදහස් වෙනවද ස්වාමීන් වහන්සේ මේ තීරණයක් ගන්නවා කියනකොට විකල්ප ගණනාවක් තියෙනවා කියලා. පැහැදිලිවම තීරණයක් ගැනීම අකුසලයක් තීරණයක් ගන්න උනා නම් කර්මයක් කර්ම රැස් වෙනවා. ඒ නිසා තීරණ නොගෙන සිටීම තමයි තමන් උත්සාහ කරන්න ඕනේ. තීරණ නොගෙන සිටීමට හේතුවක් ගන්න බලනවා මේකට ප්‍රශ්නෙට අදාළ විචල්්‍ය සාධක සියල්ල මම දන්නේ නැහැ. ගන්න තීන්දුව ඔක්කොම භාගෙත් ගන්න තියෙන කෙනා තමයි ඉක්කොල්ලා තීන්දුව කරන්නේ. අදිසි තීන්දුවට පණින්නේ ආඩ දැනුම තියෙන කෙනා තමයි. පූර්ණ දැනුමකට පමා වෙනකොට තීන්දුවක් අවශ්‍ය නැහැ. සෝබා ධර්මයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ තීන්දුවක් ගන්න උනා නම් වන්දි ගවන්න වෙනවා. එච්චරයි කියන්නේ. ඕනෙම තීන්දුවක්. ඊට පස්සේ Tamanට කවුරු හරි කිව්වොත් මේක මේ වහාම තීන්දුව කරනවා කියන්නේ මට මේකට තොරතුරු මදි. මේකට විචාල සාධක උඩාක් තියෙනවා මම මේක නම් දන්නවා. මේක නම් දන්නවා. නමුත් මෙන්න මේට වැඩි විචාල සාධක තියෙනවා මට මේ ටික මට ශක්්‍යතා වார்த்தාවක් ඕන. මට තොරතුරු ඕනේ. ඒක නිසා අපිට ඕන තරම් ඉවසන්න හේතු කරුණු දක්වන්න පුළුවන් තොරතුරු ලැබෙනකන් හදිසිය තීන්දුවකට එළඹෙන්න එපා. අදි එම අදාළ තොරතුරු නැතු හදිසියට එළඹෙන්නෙම අවස්ථාවාදී. ඒකට කියන්නේ අවස්ථාවාදී. අපිට කියන්න තියෙන හැම අවස්ථාවාදයක් වෙන තරම් අපිට තක්කු මුක්කක් නෑ, හදිසියක් නෑ. ඒක නිසා තොරතුරු ලැබෙයි. ඉතින් බලපෑම් කරනවා නම් මෙච්චර තොරතුරු තියෙනවා මේක තීන්දුවක් දීපන් කියලා ඒක අපිට තියෙන නායකත්වයක් නෙවෙයි ඒක දෙන අපිට වාල් භාවයක්. ඒක අපිට කරන දඬුවමක්. ඒක අපිට කරන නිග්‍රහාවක්. අපි කාටක්වත් එහෙම තොරතුරු විනිශ්චය කිරීමට ඇති මොකද්ද සුදුසුකම් නැහැ අපිට. ඒක නිසා සරුවත් දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ කවදාකවත් මොනම දෙයක්වත් ඒක හේතුකව පහළ වෙන්නේ නැහැ. බහු හේතුකමයි. බහු හේතු නිසා ඒක හේතුවක් පහළ කරන්නේ නැහැ. බහු හේතුමයි. බහු හේතු නිසා බහු හේතු පහළ වෙන්න නිසා සරුවචන් වහන්සේට ඇර වෙන කාටවත් අපක්ෂපාතී තීන්දුවක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇති නොවෙන දා තීන්දුවක් ගන්න බෑ. ගන්න හැම තීන්දුවක් නිසා තමයි මේ සංසාරේ අපි මේ ගෙවන්නේ. අපි ගත්ත තීන්දුව නිසා. ඒක නිසා අපේ මේ නිහතමානිකම අපේ පු탁ජනකම අපිට නොදැනෙන ගතිය අපිට කියන. එදා තීන්දුව ගන්න වුණොත් ඒ කර්මයක් ඒක නිකන් මේ වයර් වලට වැඩ කරන වයර් එකට අත තිබ්බා වගේ. අත තිබ්බොත් වදිනවා. ඒක නිසා තීන්දුව කරන්න ජීවිතයකට බහින්න ඕනේ. ඒ වගේ තදබල තීන්දුව වලට අවශ්‍යතාවයක් නැති ස්වභාවික නිහතමානී ජීවිතයටත් කියලා ඒක නිසා පැවිදි ජීවිතයේදී කියනවා කොහෙන් හරි ලොකු හමුදු කෙනෙක් හොයාගන්න කියලා ලොකු හමුදුර වෙන්න එපා. කවුරු පොල් පිටක් කර ඉස්සරහින් තියන්නේ මොනවාරි ඉච්ඡාන් කියලා ලොකු හමුදුරෙන් අහලා කියන්න. හැම වෙලාවෙම ගුරුවරෙක් ඉස්සරහින් තියාගෙන ඉගෙන බුදුරජාන්සි බුදු වෙලත් ධර්මයේ ඉස්සරහින් තියාගත්තා. බුදුහාමුදුරන්ට වැඩිය ලොක්ෙක් නැහැ. නම් මොනවාරි ඉච්ඡාම කියනවා මම ධර්මයෙන් අහලා කියන්න. අපි එම නෙවෙයිනේ අපි මේ ඔක්කොටම ඉස්සලා පැනලා තීන්දුව දෙන්න හදනවානේ. ඒක හරියට Tamange දඬුවම් පත්‍රිකාව විනිශ්චය Tamanම ලියා ගන්නවා. ඒ සාතින්තු කිරීම ඒ පරණ පිනක්, පරණ පවක්. పూర్වයේ පවක් තමයි අපිට තීන්දුවක් ගන්න වෙනවා නම් වෙන දෙයකට හැඩ ගැහෙන එකයි අපිට කරන්න තියෙන්නේ. මොකද එක එක හේතුවක් තමයි අපි දන්න අපි දන්නට විචල්්‍ය සාධක තාසියක් බලපාන ඒවා පිළිබඳ අපි දන්නේ නැතිකම අපේ පුතඥනකමේ ආවේනික ලක්ෂණය. ස්වාමීන් වහන්සේ අර ධාතිභංග සූත්‍රයේ ඇසුරින් කරපු දේශනාවේදී ඔබ වහන්සේ කිව්ව එක වෙලාවක සඳහන් කළා මේ සති දෙකකට ඉස්සර වෙලා මිනිසාගේ චිත්තක්ෂණය වෙනස් කරන්න ඔහුට පුළුවන් එහෙම කරලා මොලේ සර්කිට් එක වෙනස් කරගන්න පුළුවන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතෙන්ට කොහොමද පටිච්ච සමුප්පාදය ගලපන්නේ? නෑ ඒ හේතු නිසානේ ඊගාව චිත්තක්ෂණේ පහළ වෙන්නේ හේතු වෙනස් වුණොත් ඵලය වෙනස් වෙනවා. එතකොට වෙනස් කරන්න යන චිත්තක්ෂණය ඊට ඉස්සෙල්ලා කරන එක නෙවෙයි තියෙන්නේ. ඒකට තියෙන විචල්‍ය සාධක ගොඩක් තියෙනවා. මේ මේ ඔප්ෂන් එකක් තියෙනවා, මේකක් තියෙනවා, මේකක් තියෙනවා, මේකක් තියෙනවා. කර්මානුරූපව ගියොත් මේ පැත්තට යන්න පුළුවන්. ධර්මානුරූපව ගියොත් කෙලින් යන්න පුළුවන්. ආහ්. ඒ වෙන්න තියෙන විචල්‍ය ගොඩක් දන්නවනම් අපිට වඩා සුදුසු කෙලස් අඩු, ඝර්ෂණය අඩු, ආතතිය අඩු විනිශ්චයකට යොමු කර ගැනීමේ හැකියාව තියෙනවා පෙරලැස් කියන්නේ. පෙර සූදානමන එහෙ නැත්නම් සූදානම් ශරීරයේ තියා එනිසා අපි කරන්න හදන්නේ අන්නේ සූදානම් ශරීරයෙන් කිසිම දෙයක් අලුතෙන් වෙන්නේ වෙන දේවල් ගැන පැනලා අරක වෙන්න ඕනේ කියලා දඟලන්න ඕනේ. ඒක තියා හොඳට බලාගෙන ඉන්නකොට ගොඩක්කල් බලාගෙන ඉන්නකොට මේක කර්මානුරූප යන්න මේ පැත්තටයි. නමුත් එහෙම ඉඳ නොතබ ශික්ෂණය හරහා ඒ ඒ චපලකම වංචනික බව චාටු ගතිය අඩු වෙන ඔප්ෂන් එකට අඩු වෙන විකල්පයකට හරවන්න පුළුවන්. ස්තුති ස්වාමීන් වහන්සේ. නැයි මොකක්ද ඊගාව අංකේ? ස්වාමීන් වහන්සේ මේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? යාළුව මෙහින් එක නේද? ඔව්. ඉතින් යාළුවට දෙන්න ප්‍රශ්නයි තියෙන්නේ. මම අහන්න පවුනේ ස්වාමීන් පව් කියලා මට දෙන අනුලා කරයි. අනුලා ගන්නේ පව් කියලා කියන්නේ. ආශ්වාසයට මේ හිත යමු වුණාම වැඩි වෙලා යන්න කලින් ධානයකට යනවලු. ඉතින් ධානයට ගිහිල්ලා ධානයේ හුඟ වෙලා ඉන්න පුළුවන්ලු බොහෝම සැපෙන්සුවේ. ඉතින් ඒ වුණාට එයාට විදර්ශනා කරන්න ඕනලු. කොහොමද විදර්ශනාවට යන්නේ කියන එක ස්වාමින්වහන්සේගෙන් අහන්න කැමතියි. ඒක ඉස්සෙල්ලාම අපි පළවෙනි ප්‍රශ්නේ තමයි මේ යන්නේ ධානයකටද කියලා දන්නේ නැතිකම. කමක් නැහැ අපි ඒක සැකේට තියමු. බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් ඒ ධානයට යන්න ඉස්සර වෙලා අදිස්ථාන කරන කියනවා මට මෙච්චර විනාඩි 15කින් නැත්නම් විනාඩි 20කින් කියන්නේ වෙනද ස්වභාවයෙන් නතර වෙන ලාට කල්ැතුව ධානයෙන් නැගිටීවා කියලා අදිස්ථාන කරනවා. අදිස්ථාන කළා විපස්සනාට දානවා. කොහොමද ස්වාමීන් වහන්සේ විපස්සනාවට දාන්නේ? කියන්නේ අදිස්ථාන කළා දාන්නේ. අදිෂ්ඨාන කරලා නැගිට්ටට පස්සේ සමාධිය තියෙනවා. ඕනනම් ආනාපානෙ බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර හිටපු ධානයේ තියෙන විතක්ක ਵਿਚාර පීචසුක ඒකග්ගතා කියන ධානාංග බලන්න පුළුවන්. එයාට එතකොට රූප කර්මස්ථානෙන් බැහැ ගන්න පුළුවන්. නැත්නම් නාම කර්මස්ථානෙන් බැහැ ගන්න පුළුවන්. ප්‍රසිද්ධ වෙන දේ බලන එකයි තියෙන්නේ. අදිෂ්ඨානෙන් ධාන ශක්තිය කපහැරලා ඊගාවට එන දේ ප්‍රකට දේ දිහා බලන එක. ආයසරයක් ටිකක් කළා ඊනොට ආයෙත් යන්න පුළුවන් සමාධියට. යනවා දැනගත්තොත් අදිෂ්ඨානෙන් නතර කරන්න. නතර කරලා ඒ තියෙන සමාධිය පාවිච්චි කරලා ඉස්සරහට මතුවෙන ධානයක් තියෙන කෙනාට විපස්සනාට බහින්න පුළුවන් ක්‍රම දෙකම තියෙනවා. නාම කර්මස්ථානේ සහ රූප කර්මස්ථානේ ධානයක් නැති කෙනා තියෙන රූප කර්මස්ථානේ විතරයි. ඒ නිසා ප්‍රස්තාව වැඩි වෙනා මිසක් අඩු වෙන්නේ නැහැ.